ශිෂ්‍යයන්න් වහන්සේ ගොඩකෙවල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ මල්ලතු පාර්ශවී සබරගම පළාතේ අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරුලේඛකාධිකාරී සමස්ත ලංකා පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමී ගරු සභාපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නිවර්දි කෙනෙකුට අක්කෝස පරිභව කිරීමේ විපාකය අපට කෙසේනම් බලපාන්නේදයි පහදා දෙන්නට. සංයුත් නිකායේ බිලිංගික සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්ධස්ස යෝ අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාටං කිත්තෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ධර්මදේශනාවෙන් අපට ලබා දී තියෙන මාතෘකාව තමයි නිදොස් පුජ්‍යලයකට නිවැරදි පුජ්‍යලයකට කරදර කිරීම, නිନ୍ଦා පහර කිරීම ආදී කොයිතරම් දුරට Tamanට හානිදායක දැයි පැහැදිලි කර දීම. මේ ධර්මදේශනාවේ මා මාතෘකා කළ ගාථාවෙම සඳහන් වෙනවා නිර්දෝෂී කෙනෙකුට කරදර කිරීම, නිନ୍ଦා පහත කිරීම ආදිය ඒවා උඩු සුළඟට දැමූ දූවිල්ලක් වගේ Taman කරාම ඒවා අහපව පැමිණෙනවා කියන අදහසක් පෙන්වනවා. කාට හරි නිරපරාදේ අපි අපහාසයක් කළොත් නින්දාවක් කළොත් පූජනීය උතුමෙක් වෙන්න පුළුවන් හැදූ වැඩූ දෙමව්පියන් වෙන්න පුළුවන් උගන්වපු ගුරුවරයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අසල්වැසියෙක් වෙන්න පුළුවන් නිර්පරාදේ ඔහුට යම් නින්දාවක් අපහාසයක් සිද්ධ කරනවා නම් ඒක Tamanට විඳවන්න සිද්ධ වෙනවා කවදා හරි උඩහට හුළඟට දූවිලි ටිකක් විසි කරාම ඒ හුළඟෙන් තමාගේ ඇඟටම ඒක එනක් දානවා අපා. ඒ වගේ තමා කරාම ඒවා පැමිණෙන හැටි මේ ධර්මයේ හඳුන්වලා තියෙනවා. අපිට හොඳම උදාහරණයක් තමයි වැරද්දක් නැතුව නිර්පරාදේ කාට හෝ නින්දාවක් අපහාසයක් පීඩාවක් කරනවා නම් ඒක බලවත් වරදක් වගේම Tamanට මේවා විඳින්න සිද්ධ වෙනවා කියන එක මනාව පැහැදිලි කරන තැනක් තමයි එදා මුගලන් මහරහතන් වහන්සේට විඳින්නට සිද්ධ වෙච්ච කරදරේ. මුගලන් මහරහතන් වහන්සේ අපේ සම්බුද්ධ ශාසනයේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මතු බුදු කෙනෙක් ළඟ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරගෙන ආපු පින් ඇති උත්තමේ. ඒ වුණාට උන්වහන්සේ පෙර ආත්මයකදී මෙවැනි දෙයක් සිද්ධ කරලා තිබෙනවා. ඒ තමන්ගේ පෙර ආත්මයකදී තමන්ගේ මව්පියන්ට තමන්ගේ බිරිඳගේ කීමහලා. හුඟක් ගෙවල් වල තමන්ගේ බිරිඳගේ කීම සවන් දීලා ස්වාමි පුරුෂයෝ සමහර විට තමන්ගේ මව්පියන්ට විරුද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉදකඩම් ප්‍රශ්න එහෙම නැත්නම් gedara තියෙන යම් යම් ප්‍රශ්න ගැටලු හේතු කොටගෙන ස්වාම පුරුෂයා සමහර විට බිරිඳගේ පැත්ත ගන්නවද මෑණියන්ගේ පියාණන්ගේ පැත්ත ගන්නවද කියන මේ ප්‍රශ්නෙට මැදි වෙනවා. එදා මුගලන් මහරහතන් වහන්සේත් මේ ප්‍රශ්නෙට මැදි වෙලා බිරිඳගේ කීම අහලා මේ අම්මයි තාත්තයි දෙන්න මහා වනාන්තරයකට අරගෙන ගිහිල්ලා යන ගමනුත් කියනවා මේ වනාන්තරේ හරියට හුරු ඉන්නවා මංකොල්ලකාරයෝ ඉන්නවා කියලා ඒ පසුබිම මනසේ හදනවා. හදලා මේ දෙන්න මහා වනාන්තරයේ මැදදී හොඳටම ගහනවා හුරු ගහන විදිහට. නිර්පරාදී අම්මා කිසි වැරද්දක් කළා නැහැ තාත්තා කිසි වැරද්දක් කළා නැහැ. අර බිරිඳගේ වචනේ අහලා මේක කියා කරන්නේ. ඒ අනුව එදා ඒ සිද්ධ කර පාප කර්මය රහත් වෙච්ච ආත්මයේදී විපාක විඳින්න සිද්ධ වුණා. තමා කරාම ආවා. ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේ එදා කළුගල් එනක වාසය කරද්දී හොරරංචුවක් ඇවිල්ලා උන්වහන්සේට පහර දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට ඒ පහර කෑම් වලින් බලකින්න තිබුණා උන්වහන්සේ ධානයේට සමවැදෙලා හිටියේ. නමුත් හොරුන්ගේ මනදොල පිරුණා. හොරුන්ගේ අදහස සම්පූර්ණ වෙනකල්ම හොඳටම ඇටකටු පොඩි වෙන්නම තැළුවා. මුගලන් මහරහතන් වහන්සේ මහරහත් කෙනෙක් නිසා උන්වහන්සේ බලනවා මේ මොකද්ද Tamanට විපාක විඳින්න සිද්ධ වෙන්නේ මේ පෙර ආත්මේ කර්මය. මේකෙන් ගැලවෙන්න උන්වහන්සේට බෑ. උන්වහන්සේ පෙර ජාතියක කළ අර මව්පියන්ට කරපු නිර්පරාදේ වදහින්තා කිරීමේ විපාකයේ තමයි මට මේ විඳින්න සිද්ධ වෙන්නේ කියන එක දැනගත්තා උන්වහන්සේ. ඒ කර්ම විපාකයෙන් මිදෙන්නත් බැරි බව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට මහරහතන් වහන්සේ නමක් නිසා ඒ අනුතුරින් උන්වහන්සේ බේරුණා. සාමාන්‍ය පුත්ජන කෙනෙකුට එහෙම බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මහරහත් වෙච්ච මුගලන් හාමුදුරුවන්ටත් ඒක තමා කරාම හපව් ආවනම් මේ සාමාන්‍ය මිනිස්සෙක් පිළිබඳව අපි මොනවද කතා කරන්නේ? අද කොයිතරම් මේ වගේ මව්පියන්ට වදහිංසා කරන උදවිය උගන්වපු ගුරුවරුන්ට වදහිංසා කරන උදවිය මහා සංඝරත්නයට වදහිංසා කරන උදවිය නින්දා අපහාස කරන උදවිය රටක් ජාතියක් සම්බුද්ධ ශාසනයක් වෙනුවෙන් විශාල සේවාවක් කරපු සමහර ප්‍රභූවරුන්ට ජනනායකයන්ට නොඑක් විදිහේ නින්දා අපහාස කරන ආකාරයේ වර්තමානයේ අපිට හරියට දකින්න ලැබෙනවා. ඒ নিরপরাධ කරන්නා වූ ඒ නින්දා අපහාස තමන් කරාම හපව් වෙනවා කියන එක මේ ධර්ම දේශනාවෙන් හොඳට හිතන්න ඕන. වචන පාවිච්චි කරන්න පුළුවන් උදල් යන්නේ නැහැ. වචන ඕන පැත්තකට හරවන්න පුළුවන්. වචන වලින් ගහන්න පුළුවන් ඕන කෙනෙකුට ඒ වුණාට ඒ එල්ල කරපු පුජ්‍යරයා නිවැරදි නම් ඒක Tamanටම බුද්ධි විඳින්න සිද්ධ වෙනවා කියන එක මේ ධර්මයේ අනුව අපිට පැහැදිලිව පේනවා. එහෙම අපිට අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා එහෙම අයට කාරණා 10කින් විපාක ලැබෙනවා කියලා. නිර්පරාධ කාට හරි නිඳා කළොත් අපහාස කළොත් කරදර කළොත් කාරණා 10කින් ඒකේ විපාක වෙනින්න සිද්ධ වෙනවා කියන එක අපේ බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා. වේදනම් පරුසං ඥානින් ශරීරස්සජ ભેදනම් කියන දේශනාව අනුව පරුසං වේදනම් අත්වා කැඩීම්, තැලීම් ආදී වේදනා විඳින්න සිද්ධ වෙනවා. අතපය කැඩෙනවා. අතපය පොඩි වෙනවා. ඒවා මාස ගණන් විඳවන්න වෙනවා. මේවා මේ පෙර පාප කර්ම මේ. අනුන්ට කරපුවා මේ. ඒ නිසා අනුන්ට එහෙම හිංසා පීඩා හෝ නිന്ദා පහස කළොත් තමන්ගේ අතපය කඩාගෙන එක්තැන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒක ධර්මානුකූලවම පෙන්නනවා. ඊළඟට ඥානින් ධනය පිරිහෙනවා. සම්පත් විනාශ වෙනවා. තමාගේ හම්බ කරගත්ත ධනෙ සියල්ලක්ම විනාශ වෙනවා. සමාල්ලාවට හරි හම්බ කරගත්තේ දුක් මහන්සියෙන් ඒවා Taman දන්නේ නැහැ විනාශ වෙලා ප්‍රමාණය තේරුම් ගන්න බැරි තරමට වතු පිටි ඉඩකඩම් සියල්ලක්ම පාළු වෙලා අන්සතු වෙලා යාන වාහන පෙරලිලා හැපිලා මේ වගේ මහා විනාශවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අනුන්ට නිඳා කළාට ඒවා එච්චර ලේසි හොඳ දේවල් එහෙම නෙවෙයි. ඒ වගේම ඒ සම්පත් පිරිනව වගේ ශරීරස්සජ බෙහෙදනා. ශරීරයත් කැඩෙනවා බිඳෙනවා ඔලු පැලෙනවා තුනටිය කැඩෙනවා කොච්චර අද ඉන්නවත් තුනටිය කැඩිලා. සුසුන්නාව විඳිලා. ඔළු පලාගෙන ජීවිතේ තැන් තැන් වල ජීවත් වෙන උදවිය කොපමණ ඉන්නවද? මේවා නිකම්ම වෙලා නෙවෙයි මේ තමා කරා ආපු කර්මයක් මේක. තමා කරා ආපු කර්මයක් මේක. ඒවා සුවපත් වෙන්නෙත් නැහැ. තුනටිය කැඩිච්ච මිනිස්සුන්ට ආය නැගිටින්න බෑ. ඒ තරම් උත්පල වෙච්ච තවත් පිරිසකට කරදරයක් වෙච්ච තමන්ගේ ධනය නිරන්තරයෙන්ම හානියට පත්වන හිඟමනේට වැටෙන තත්ත්වයටපත් වෙනවා. තා භයානක අකුසල කර්මයක් තමයි නිවැරද්දේ අනුන්ට නිඳා පහාස කරන එක. ගරුකම් ආබාධං ඒ වගේම බලවත් රෝග හැදෙනවා. හිතන්න බැරි රෝග හැදෙනවා. රෝගාබාධ බලවත් ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට අපි නොදැනුවත්ව අපේ ශරීරගත ඉන්ද්‍රයන් නොඑක් විදිහ ආබාධ වලටපත් වෙලා ජීවිතයේ අකාලේ නැති වෙන්න අවස්ථා පවා එළඹෙනවා. ඒ වගේ නොහිතන විදිහේ රෝගාබාධ වැළඳෙන තත්ත්වයටපත් වෙන්නේ. ඒ අර කරපු අකුසල කර්ම ඵල විපාක තමයි හඳුන්වන්නේ. ඒ වගේම චිත්තක්ෂේපණං උමතු බවටපත් වෙනවා. උමතු බවට පත් මේ හොඳට ඊට මිනිස්සු නිකන් ඔළුව නරක් වෙලා බලාගත්තත් ඒ බලාගෙන කියන දේවල් වල සම්බන්ධයක් නැහැ. කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔරුව හැරිච්චියට ඒ යන தත්තටපත් වෙනවා. සමහර මිනිස්සු එහෙම දකින්නත් ඉන්නවා. මේ හොඳට ඊට මිනිස්සු. ඔන්නවා තමයි අනුන්ට හින්දා අපහාස කරාම විඳින්න විද්ධ වෙන්නේ. තමන්ගේ දී කල්පනාව නැති වෙලා, සිය විකල් වෙලා බොහොම නොගැලපෙන චරිත බවටපත් වෙනවා. ඒ පුජ්‍යලයෝ. අවසානයේදී ලැජ්ජා බය නැති පුජ්‍යලයෝ බවට පවාපත් වෙනවා. ඒකයි චිත්තක්ෂේපණම් කියලා හිත විපර්යාස වෙනවා. ඒ தත්ත්වයටපත් වෙන අපේ හිත බොහොම සංවරව ඒක එකඟතාවයකින් යුක්තව යම් යම් අරමුණු කරා හිත යොදවලා යමක් සාර්ථකව සිද්ධ කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ හිත වික්ෂිප්ත වුණාම අපිට එහෙම වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ தත්තරපත් වෙන්නේ අර තමන් කරපු ප්‍රකාශ තමන් කරපු අපහාස අනුන්ට කරපු නිନ୍ଦා ඒවා තමා කරා එළඹිච්ච දවසට තමන්ට ඒවට ඒ විදිහට විඳවන්න සිද්ධ වෙනවා ඒ වගේම රාජතෝ උපස්සග්ගං රාජෝපද්‍රව පැමිණෙනවා රාජෝපද්‍රව තනතුරු වලින් පහ වෙනවා හිටි ගමන් මේ උසස් තනතුරු වල හිටපු අය ඒ තනතුරු වලින් පහළට දානවා නැත්නම් ඉවත් කරනවා. නැත්නම් විලංගු දාලා බන්ධනාගත කරනවා. ඔය අපිට දකින්නක් තියෙනවා. මේ තනතුරු වල ඉන්න ගමන් ඒ තනතුරු ප්‍රයෝජනෙට අරගෙන තනතුරක් ලැබුණයින් පස්සේ තනතුර ප්‍රයෝජනෙට අරගෙන අනිත් අයට නිඳා පහර කරන්න හොඳ නැහැ. අනිත් අයගේ කාගේ තාත්මකරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ. වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද පෙන්වා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ හැරෙන්න අපි බොහොම නිന്ദා සහගතව වේද ද්වේෂයෙන් යුක්තව ඊර්ෂ්‍යාවෙන් යුක්තව කුහකකමෙන් යුක්තව වචනයක් කියනකොට හිතේ මහා ගොඩක් දේවල් එකතු වෙනවා. ඊර්ෂ්‍යාව එකතු වෙනවා, වෛරය එකතු වෙනවා, කෝපය එකතු වෙනවා, ඒ වගේම කුහකකම එකතු වෙනවා. ඔය ඔය සියල්ලම එකට එකතු වෙලා තමයි වචනෙන් පිට වෙන්නේ. ඒ ටික හරි දරුණුයි. ඒ ටික හරීම දරුණුයි. ඒ ටික අහපව් තමන් කරාවහම තමන් දන්නේත් නැහැ තමන් තනතුරු වලින් පහ වෙලා එහෙම නැත්නම් ඉරේ ඊළඟ විලංගුවේ වැටිලා ඒ தත්තරපත් වෙනවා ඒවා ඒ නිසා මේවා බොහොම ප්‍රවේශමෙන් ඕන අපි කතා කරනකොට කතා කරන්න බුදුරජාණන් වහන්සේ වචනෙටම පනවලා තියෙනවානේ ශික්ෂාපද හතරක් මුසාවාදා, පරුසාවාචා, සම්පප්පලාපා, මිත්‍යා ජීවා කියලා බුදුහාමුදුරුවෝ ශික්ෂාපද හතරක්ම පනවලා තියෙනවා. අනිත් ඒවා ශික්ෂාපද එකයි. දැන් කයට පාණාතිපාත, අදින්නා දාන, කාමයේ දුමිච්ඡාචාර තුනයි. හිතටත් ඒ ඒ වගේ. නමුත් වචනෙට විතරක් ශික්ෂාපද හතරක් තියෙනවා. ඒ නිසා අපි බොරු, කේලම්, පරුස වචන කිස් වචන පාවිච්චි කරගෙන අපි කාටවත් නිନ୍ଦා පහාස කරන්න හොඳ නෑ නිර්පරාදී. ඒක Tamanට තනතුරු වලින් පහ වෙන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම දාරුණං අබ්බක්ඛානං දරුණු බොරු චෝදනාවලට පාත්‍ර වෙනවා. දරුණු බොරු චෝදනා වලට Tamanට පාත්‍ර වෙන්න ඉතින් Taman භාග දේව කරලා නැහැ. ඒ වුණාට මහා බොරුකාරී එහෙම නැත්නම් මහා වංචාකාරී මහා කපටියෙක් හැටියට ලෝකේ ජනතාව අතර ප්‍රචලිත වෙන විදිහට කරුණු සිද්ධ වෙනවා. එහෙම විඳින්න සිද්ධ වෙන්නේ තමන් කරපු අපහාස අනිත් අයට කරපු අපහාස. ඒ වගේම ඥාතිනම් පරික්‍රයන් ඥාතින්ගේ පරිහානිය. තමන්ගේ දුකට රැපට හැම වෙලාවෙම ඉන්නේ තමන්ගේ ඥාතිවරු. ඒ ඥාතිවරු තමයි හැම වෙලාවෙම තමන්ට මල ගෙදරට, මගුල් ගෙදරට, දාන ගෙදරට විපත්තියේදී, කරදරයේදී වට වෙලා උදව් කරන්න ඉන්න පිරිස. එතකොට ඥාතින්ගේ පරිහානියක් ඇති වෙනවා. මේ පුජ්‍යලයාට මේ වගේ දේවල් සිද්ධ වෙනකොට තමන් කරපුවා තමන් කරා ඇවිල්ලා අසරණ තත්ත්වයට පත් වෙනකොට ඥාතීන් තහක බලාගෙන ඉන්න බෑ ඥාතීන්ගේ ධනෙ විනාශ වෙනවා ඥාතීන්ටත් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම ඥාති පිරිසත් විනාශ වෙනවා අන්තිමට ඒ නිසා මේ ඥාති සම්බන්ධතා තියෙන හැමෝම අපි කාටත් තියෙන ඥාති සම්බන්ධතා ඒ කාගෙත් ආරක්ෂාවට හොඳයි තමන්ගේ වචනය පරිසම් කරගෙන ඉන්න එක. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ પરම්පරාවටම හොඳයි. නැත්නම් પરම්පරාවටම විඳවන්න සිද්ධ වෙනවා කියන එක තමයි මෙතනදි පෙන්නන්නේ. භෝගාණං අභංගුරං සම්පත් විනාශ වෙනවා. සම්පත් ටික ඔක්කොම විනාශ වෙනවා. මේ මහා ධනවත් විදියට හිත මිනිස්සු අන්තිම අඩියට වැටලා තියෙන සමාල්ලාවට. දකින්න තියෙනවා. යාන වාහන හොඳට තිබුණා. ඉඩකඩම් තිබුණා, ආදායම් මාර්ග තිබුණා. ආ මහා ධනස්කන්ධයක් තිබුණා. මුත් අද ශේෂ සත නැති වෙච්ච තත්ත්වයටපත් වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ නිකන් නෙවෙයි කර්මානුරූපව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කර්මය ඵලය කියන එක විශේෂ දේශනාවක් හැටියට උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මේක විස්වාද කරන්න කර්මඵල මෙලෙව ජීවත් වෙනකොට අපි කර්මඵල විශ්වාස කරගෙනයි ජීවත් වෙන්න ඕන. යම් කර්මයක් කළොත් ඒක Tamanට බුද්ධි විඳින්න විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ காரணා 10න් පෙන්වන්නේ තවත් එකක් තියෙනවා අගාරාණි අග්ගිඩයති. Tamanගේ අන්තිමට ගේ දොර පවා ගිනි ගන්නවා කියනවා. ගේ දොර පවා ගිනි ගන්නවා. තමන් ජීවත් වෙන නිවස, ගෙවල්, දීපල මේවා ගිනි ගන්නවා සමහරලාවට. හේතුවක් ලොකු හේතුවක් සමහරලාට නෑ හොයාගන්න. සමහරලාවට නොහිතන විදිහේ තරකින් ගින්නක් හට අරගෙන හේතුවක් මුල් කරගෙන විනාශ වෙලා නිකම්ම නෙවෙයි. මේ ස්වාභාවික විපත්තියක් හරි ඇවිල්ලා අර තමන්ගේ සම්පත් ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ තරම් බරපතලයි නිර්පරාද කාටවත් දුක් කියන එක. මේක හොඳට හොයලා බලලා හිතලා වැරද්දක් කළාද නැද්ද කියලා හොයලා හොයලා තමයි එහෙම කරන්න ඕන. දැන් අධිකරණයේ අවුරුදු ගණන් මාස ගණන් මේක හොයලා හොයලා හොයලා සාක්ෂි විභාග කරලා කරලා හරියට මේ වරදි කරුවා කියලා තීන්දුවක් කරගත්තාම තමයි තීන්දුවක් දෙන්නේ. නීතිය සකස් කරලා තියෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් ඒක පාරටම අපිට චෝදනා කරන්න බෑ. එහෙම වැරද්දක් නොදැනුවත්ව වැරද්දක් නොකර හොරකම් නොකර හොරෙක් කියන්න බෑ. මිනිහක් මරලා රටෙක් මරලා අහවලා මේක මැරුවා කියලා අපිට කියන්න බෑ. අපි නොදැක හරියට හේතු යන්නේ නැතුව. ඒ වගේම නොඑක ආකාරයේ වගේ අපහාස උපහාස සමාජය තුල අපිට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඒ එහෙම අවස්ථාවලදී අපි හුඟක් හිතන්න ඕන මේවා එවෙලෙ කියලා සතුටු වුණාට එවෙලෙ අපිට ගැහුවට එවෙලෙ උඩ පැනලා hina වුණාට తాවකාලික තෘප්තියක් වින්දට මේවා කවදා හරි ඒ කියන අයටත් විඳින්න සිද්ධ වෙනවා කියන එක අපි හිතන්නට ඕනේ. ඒ නිසා නිදොස් උතුමන්ට බුරු චෝදනා අපහාස කරන එක එච්චර හොඳ දෙයක් එහෙම නෙවෙයි. ඔය කියන දකවිද විපාකවලට මූණ දෙන්න සිද්ධ වෙනවා මේ ආත්මෙත් සිද්ධ වෙනවා ඊළඟ ආත්මවලත් ඒවට ඒ විදිහේ විපාක විඳින්න සිද්ධ වෙනවා දැන් මුගලන් මහරහතන් වහන්සේ රාහත් වෙච්ච ආත්මේ තමයි ඒක විඳින්නේ දැන් අපේ බුදුරජාණන් වහන්සේට වෛර කළා දේවදත්ත නිර්පරාදි බුදුහාරන්ට නොඑක් විදිහේ හිංසා කළා ශාරීරික හිංසා පවා කළා දේවදත්ත කුමන්ත්‍රණ කළා නොඑක් දේවල් අන්තිමේ මොකද වුනේ? ඔහුට ඒක විඳින්න සිද්ධ වෙනවා. අදත් විඳවනවා. අදත් ඔහු මේ ටික විඳවනවා. ඒ වගේම සුප්‍රබුද්ධ රාජ්‍යරු සුප්‍රබුද්ධ රාජ්‍යරු මේ තාත්තයි පුතයි දෙන්නම බුදුහාරන්ට කරදර කළා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි දැක්මක් නැති හින්දා යසෝදරා දේවියගේ පියා යසෝදරා දේවියගේ සහෝදරයා තමයි දේවදත්ත. ඉතින් ඒ සුප්‍රබුද්ධ රාජ්‍යරුවේ දේවදත්තයි ඒ වගේම කිංචමානවිකාව කිංචමානවිකා බුදුහාරවන්ට නිර්පරාදී නින්දාවක් කළා. මේ ගර්භණී මාතාවක් වගේ පෙන්නලා සභාවට බුදුහාමුදුරන්ට අපහාස කළා. නමුත් ලෞතර බුදු කෙනෙකුට එහෙම කරන්න බෑ. එවෙලෙම ඒවා ඵල විපාක ලබා දුන්නා. එවෙලෙම ඒවා ඵල විපාක ලබා දුන්නා. ප්‍රේවතිය කියලා තව කෙනෙක් හිටියා. මේ අයට මුනේ මොකද්ද කියන එක අපි දන්නවා. ওই විදිහටම ඒවා අවීච මහ නරකයේ ඉපදිලා ඒගොල්ලෝ දුක් විඳිනවා. ඒවා බුද්ධි විඳ ඒගොල්ලෝ. ඒ නිසා ඒ වගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ වගේ උතුමන්ට සමහර ලෞතුරා බුදුහාමුදුරුවන්ට දෝෂාරෝපණ කරන අය ඉන්න. මහා සංඝරත්නයේ දෝෂාරෝපණය කරන අය ඉන්න. වැදගත් ප්‍රභූවරුන්ට රටේ ජාතියේ ශාසනයේ සේවය කරපු ඇත්තන්ට නිඳා පහද කරන අය ඉන්න. තමන්ගේ ආදරණීය මෑණියන්ට පියාණන්ට නිඳාපාද කරන අය ඉන්නවා. උගන්නපු ගුරුවරයන් නිඳාපාද කරන අය ඉන්නවා. ඒවා හොඳ දේවල් නෙවෙයි, බොහොම භයානක පාප කර්ම. අද මිනිස්සු තමන්ගේ වාසියට බලයට නිර්පරාදී අභූත චෝදනා ඉදිරිපත් කරනවා. සමහර මේ තමන්ගේ වාසියට තමන්ගේ බලය රැක ගන්න. එහෙම නැත්නම් තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගන්න. යම් යම් දේ වරප්‍රසාද ලබා ගන්න. නොඑක් විදිහේ තවත් කෙනෙකුට දොස් කියලා තවත් කෙනෙක්ගෙන් යමක් දිනා ගන්න. ඒවා එක්තර හොඳ දේවල් නෙවෙයි. ඒ අභූත චෝදනා කරන එක. තමා කරාම ආපහු එනවා කියලා හිතන්න ඕන. ඊළඟ බොරු චෝදනා කරලා නිවැරදි අය හිරේ විලංගු දාලා Tamanට බැනලා සමහරලාවට Tamanම බැනලා Tamanට බැන්නයි කියලා පැමිණිලි දාලා සමහරලාවට නිවැරදි මිනිස්සු අමාරුවේ දාන හැටි සමහර අවස්ථාවල දකින්න තියෙනවා. තමන්මයි බයින්නේ තමන්මයි දොස් කියන්නේ තමන්මයි චෝදනා කරන්නේ. ඒ වුණාට පොලිස් ස්ථානයකට ගිහිල්ලා අර නිර්පරාදේ ඒ මිනිස්සයා මෙහෙම බැන්නා ගහන්න ආවා කියලා බොරු පැමිණිලි දාන මිනිස්සු ඉන්නවා. ඒවා ඒ වෙලාවේ පරිගැනීමට කළාට ඕවා කවදා හරි විඳවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඒවා එච්චර හොඳ දේවල් නෙවෙයි. Tamanට කවදා හරි දවසක ඒවා විඳවන්න වෙනවා කියන එක හිතන්න ඕන. සවැත් නුවර මේ කෝක කියන බලු වැද්දෙක් හිටියා. බලු රංචුවක් එක්ක ජීවත් වෙච්ච හැමදාම දඩේ මේ යන වැද්දෙක්. එයාගේ වෘත්තිය තමයි දඩයන් කරන්න යන්නේ. ඔහු ජීවත් වුණේ දඩේ. බල්ලු රැළක්ම හදාගෙන හිටියා. දඩේමට බල්ලෝ ඕනේ. දිනක් අලුයම මෙයා දඩේමට යනවා. දඩේමට යන පිටත්තලේ යනකොට පිණ්ඩපාතේ වඩින හාමුදුරන් වහන්සේ නමක් ඉදිරියට හම්බ වුණා. පිණ්ඩපාතේ වඩින. මේ හාමුදුරුව දැකපු ගමන් මේ මනුස්සයා හිත නරක් වුණා. ඒ මනුස්සයා හිත නරක් වුණා අද නම් මේ දඩේ මේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. මේ සංඝයාන්ත කෙනෙක් හම්බ වුණේ ඉස්සරහට හිත නරක් වෙලා ආන්දරුත් එක ටිකක් කෝපයකුත් ඇති කරගෙන ගියා යන්න කොහොමත් දඩේ මෙයා ආපු ගමන ගියා. ඊට පස්සේ මෙයා මුළු දවසම මෙයාට දඩේමක් හොයාගන්න බැරි වුණා. දඩේමක් හොයාගන්න බැරි වුණා. ආපහු වෙනවා. ආපහු වෙනකොට අර හාමුදුරුව හපව් ආයේ හම්බ වෙනවා ඉතරහාට පින්ඳ පාත ඉවර කරලා වඩිනවා. ආපහු හම්බ වෙනවා. දැන් මේ වැද්දට හරි කේන්ති. මේ තනත්තා නිසා තමයි මට අද දඩයක් නැති වුනේ. උදේ හම්බ වුණා මදිවට දැනුත් හම්බ වුණා ඉතරහට. කියලා මොකද කරන්නේ මේ බල්ලෝ ටික උසි ගන්නවා. බල්ලෝ ටික උසි ගන්නවා. බල්ලෝ ටික පුරාගෙන මේ හාමුදුරුව වට කර ගන්න හදනකොට හාමුදුරුව මේ ළඟ තියෙන ගහකට නැග්ගා. බේරෙන්න එපායි කොහොම හරි. ගහකට නැග්ගා. ගහකට නැග්ග වෙලාවේ වැද්දා ගිහිල්ලා මොකද කරන්නේ? මේ ආම්දුරන්ට අර ඊතල වලින් අනිනවා යටිපතුලට. මේ කකුලට අයිනකොට ඒ කකුල උස්සනවා. අනික කකුලට අයින ඒ කකුල උස්සනවා. අරක බිම තියෙනවා. මේ විදිහේ ටික වෙලාවක් මේක කරනවා වද දෙනවා. මෙහෙම ආම්දුරුව මේ බේරෙන්න දඟලනකොට උන්වහන්සේ කරේ දිවිච්ච සිවුර වැටුණ වැද්ද ගැකට. සිවුර වැද්ද ගැකට වැටිලා වැද්ද වැහුණා. බල්ලොටි කල්පනා කළා මේ උඩ හිටපු එක්කෙනා තමයි බිමට වැන්නේ. හාමුදුරුවෝ. බල්ලෝ ටික වට කරගෙන මේ මිනිස්සුව කෑවා. මේ මිනිස්සුව මැරෙනකම්ම කෑවා. කාලම දැම්මා. දැන් අර හාමුදුරුවන්ට කල්පනා වෙනවා මේ මිනිස්සයා මරණයටපත් වුණා බල්ලෝ කාලා. මේකෙන් තමන් වහන්සේට කරදරයක්. තමන් වහන්සේ මෙතෙක් රැකගෙන ආපු ප්‍රතිපත්තියට තමන් වහන්සේ ආරක්ෂා කරගෙන ආපු සීලයට යම් කිසි කරදරයක් වෙයිද කියලා උන්වහන්සේට සැකයක් උපන්නා. ඒ විහාරස්ථානයට වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නම් සභා මණ්ඩපේ ස්වාමීනි මෙහෙම සිද්ධියක් වුණා. මේ වෙලාවේ මෙන්න මේ தත්තරපත් වුණා. මම බේරෙන්නයි උත්සාහ ගත්තේ. නමුත් මේ මිනිස්සයා නිර්පරාදේ මෙහෙම වුණා. මට එකකින් වැරද්දක් වෙනවද? ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන යෝ අප්පදුත්තන අරස්ස දුස්සත කියන මේ ගාථා ධර්මයේ දේශනා කරලා වදාරනවා ඔබ නිදොස් ඔබ පිරිසිදුයි ඔබේ කිසිම චේතනාවක් තිබුණේ නැහැ මේ මිනිස්යා ඝාතනය කරන්න ඔබ පින්ඩපාත වැඩියෙත් මේ මිනිස්යාට වරද්දන චේතනාවකින් නෙවෙයි මේ මිනිස්යාගේ වැරදි හිතුවිලි පහල කරගන්න මේ මිනිස්යා නිර්පරාධ උපවාසෙත් එක වෛර කරගන්න තරහා කරගන්න නිර්පරාධ ප්‍රාන්තයට මේ බල්ලෝ කියන්නේ. ඔබවහන්සේ ජීවිතේ බේර ගන්න උත්සාහ ගත්තා මෙතක ඔබවහන්සේ වැරද්දක් කළා නෑ. ඔබවහන්සේගෙන් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ සිද්ධියනුත් අපිට පේන්නේ නිර්පරාධය අර හාමුදුරු කෙනෙකුට කරදර කරන්න ගිහිල්ලා හිංසා කරන්න ගිහිල්ලා තමන් කරා මේක ආපව ඒ ආත්මෙ එවෙලෙම ඒක ඵල විපාක දුන්නා කියන එකයි අපිට හිතන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයේ අනුව මේ ලෝකේ හොඳ හිත මුල් කරගෙන යම් දෙයක් සිද්ධ කරනවා නම් ඒක Tamanට හොඳ විපාක සුබ විපාක Tamanට ලැබෙනවා. නරක හිත මුල් කරගෙන ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම මේවා හිතේ රජ කරගෙන අපි යම් දෙයක් කරන්න ගියොත් ඒක Tamanට කවදා හරි Taman කරා ඇවිල්ලා Tamanට ඒ පළ විපාක බුද්ධි විඳින්න සිද්ධ වෙනවා කියන එක අපි හොඳට හිතේ තියාගන්න ඕනේ. හොඳට හිතේ තියාගන්න ඕන. ඒ නිසා හිත පිරිසිදුව තමයි ජීවත් වෙන්න ඕන. අපි එදිනදා ජීවිතේ බොහෝම හිත පිරිසිදුව උදේ හවස බුදුන් ඇඳලා පන්සල් සමාදන් වෙලා අපි හිත පිරිසිදු කරගෙන ලෝභය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම මේ මේවා හිත නරක කරන සර්පයෝ වගේ. හිතේ එල්ලිලා ඉන්න සර්පයෝ. මේ සර්පයන්ට උනට වඩා දඟලන්න දෙන්නේ නැතුව, ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව අපේ හිතවල නිතරම ශ්‍රද්ධාව මුල් කරගෙන බුදු ගුණ දිහි කරමින් ධර්මයේ ගුණ දිහි කරමින් තුනුරුව මහා සංඝරත්නයේ ගුණ දිහි කර මේ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරමින් ඒ වගේම මේ ජීවිතයේ අනියතයි මරණය නියතයි කියන ධර්මතාවය මෙනෙහි කරමින් ජීවත් වෙ ඉන්නේ අපි බොහොම කෙටි කාලයක් අපි සදා කාලිකව මේකේ ඉන්නේ නැහැ කවුරුවත් ඒ නිසා අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒක ළමා කාලයට යනවා. අපිට අවුරුදු 15ක් 20ක් විතර යකට ගත වෙනකල් අපිට යමක් කමක් කරන්න බෑ. ඉගෙන ගන්න කාලේ, ලෝකෙ හඳුන ගන්න කාලේ. ඊළඟට අපි අවුරුදු 60 70 පෙන්නට පස්සේ මේ වයෝවෘද්ධ කාලේ මොකක් කරන්න බෑ. ඊට පස්සේ අතේ පයේ වේදනා, ලෙඩ රෝග උස්සන්න වෙලා වයෝවෘද්ධ යුගයේ එන්නේ. එතෙන් ඔය අවුරුදු 20යි අවුරුදු 60යි අතර පුංචි කාලයක් අපිට තියෙනවා. ආන්නේ කාල සීමාවේ අපේ බාහුව ශක්තිය අපේ දෙපයේ ශක්තිය චිත්ත ශක්තිය මේවා හොඳට හිතට අරගෙන උත්තානවතෝ සතිමතෝ කියන ධර්මයට අනුව උත්සාහයෙන් දීබුද්ධියෙන් අපි යමක් කරන්න ඕන. තමන්ගේ දියුණුව සඳහා තමන්ගේ දරුමල්ලන්ගේ දියුණුව සඳහා ඒ වගේම තමන්ගේ ආගම ධර්මයේ දියුණුව සඳහා මෙලව දියුණුව පරලව දියුණුව සඳහා අපි යමක් කරන්න ඕන. ඒකයි අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ ඒ බාහුව ශක්තිය තියෙන කාලේ, චිත්ත ශක්තිය තියෙන කාලේ අපි ඒක යෙදුවොත් වැරදි විදියට මව්පියන්ට හිංසා කරන්න, ගුරුවරුන්ට හිංසා කරන්න, මහා සංඝ රත්නයට හිංසා කරන්න, ප්‍රභූවරුන්ට ඒ වගේම වැදගත් ඇයි සම්මත ඇත්තන්ට නිඳා අපහාස කරන්න අපි යොදාගත්තොත් ඒවා ඒ කාලය Taman වැඩක් ගත්තේ නැහැ. Taman නිකන් අපරාධී නරක කරගෙන නරක කරගෙන අපි සංසාරේ අතරමං වෙනවා. ඒවා විඳවන්නත් සිද්ධ වෙනවා සංසාරේ. ඒ නිසා ඒ යම් යම් රැලි තියෙනවා සමාජයේ. ඒ රැලි වලට අහුවෙන්නේ නැතුව අපේ තරුණ ළමයි රැලි වලට අහුවෙන්නේ නැතුව කවුරුවත් කෑකෝ ගැහුවට කවුරුවත් එක එක පෙරලි කරන්න ගියාට ඒවට එකතු වුණාට වෙනකොට හිතන්න ඕන දෙවරක් තුන් වරක්. ඒක මට වැඩක් තියෙනවද? මට අයිති වැඩක්ද? මට ඊට වඩා කොච්චර වැඩ තියෙනවද? එහෙම හිතලා විදැහැමිව ගොවිතනබ්බතක් කරලා වෙලෙන දාමක් කරගෙන ධාර්මිකව නැත්තම් රැකියාවක් කරගෙන මව්පියොත් පෝෂණය කරන් කොච්චර වැඩ තියෙනවද අපිට යුතුයකම් අපිට පුළුවන් කාලේ කරන්නේ අපේ දියුණුව ඇති කරගන්න අපේ වගකීම. ඒකට උත්සාහයෙන් කැපවීමෙන් යමක් හම්බ කරන්න ඕන. බුදුහාඳුරු අදාලා මේ ලෝකේ උපන් හැම මනුස්සයාම යමක් හම්බ කරන්න කියලා. යමක් හම්බ කරන්න. නිකන් ඉන්න එපා. ඒකට ඒ හම්බ කරනකොට දැහැමිව හම්බ කරන්න. ධාර්මිකව, ධාර්ය මාංශයෙන්. මේ මේ දේශනාව අහගෙන හිටපු එක තරුණේ බුද්ධ කාලේ එයා මේ මේක හිතේ තියාගත්ත බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා. ඔව් මම මම යමක් හම්බ කරනවා කියලා හිත හිතා යනකොට එයා දැක්කේ මේ පාරයිනේ මැරිච්ච මීයේ. මැරිච්ච මීකුණා. එයා හිතුවා මේකමට ඇති. දිනුනු වෙන්න කියලා එයා ඒක විපුණලා බොහොම සුළු මුදලක් අරන් ඒකෙන් ඩිංග ඩිංග ඩිංග ඩිංග ඉස්සරහට ගියා. මහා කෝටිපතියෙක් වුණා. ඒ වගේ අපිට එහෙම මහා ලොකු විශාල කෝටි ගණන් වියදම් කරන්නේ නෙමෙයි. අපි පොඩි දෙයින් පටන් අරන් ඩිංග ඩිංග පිරිමැස්මෙන් ඉස්සරහට යන්න ඕන. එහෙම අපි දියුණු වෙන්න ඕන. Tamange ආර්ථික ශක්තිය හදාගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම දියුණු වෙලා Taman හම්බ කරගෙන හොඳට කාලා බීලා ඉන්න. හොඳට කාලා කාලා බීලා ඉන්න. ලොකානෝ බී නෙමෙයි කන්න බොන්න. අමුදරුවන් පෝෂණය කරන්න. Tamange බිරිඳට දෙන්න ඕන, Tamange දරුවන්ට දෙන්න ඕන, ඥාති මිත්‍රාදීන්ට දෙන්න ඕන. Tamange අම්මා තාත්තා පෝෂණය කරන්න ඕන. මේ කොච්චර දේවල් තියෙනවද? එනිසා අවුරුදු 25 ගිය වුණාට පස්සේ අම්මගේ තාත්තගේ ශ්‍රමයෙන් හම්බ කරන දෙයින් කාලා බීලා ඉන්න හොඳ නෑ අපි. අපි හම්බ කරලා අපි අම්මා තාත්තත් පෝෂණය කරගෙන අමුදරුවොත් පෝෂණය කරගෙන දනටත් පිනටත් දීලා අන්න එහෙම ඉන්න ඕනේ. ඒක තමයි නිවැරදි ජීවිතය කියලා කියන්නේ. නිර්හංකාරීව එහෙම ඉන්න ඕනේ. දැන් බුදුහාරු දේශනා කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන් අතර කීර්ති නාමයක් ඇතුළු ඉන්න කියලා. එහෙම. ඥාති මිත්‍රාදීන් අතර තමන් අවතක්සේරුවටපත් වෙන්නේ නැතුව ඥාති මිත්‍රාදීන් අතර අපකීර්තියටපත් වෙන්නේ නැතුව කීර්ති නාමයක් ඇතුව ඉන්න. එයා ඕනම නෑදෑ ගෙදරකට යනකොට පිළිගන්න පුජ්‍යලෙක් වෙන්න. බල ගෙදරකට ගියාම පිළිගන්න පුජ්‍යලෙක් වෙන්න. ඒ වගේ ඥාති මිත්‍රාදීන් අතර අපේ අහවල් පුතා නැත්නම් අහවල් අයියා අහවල් මාමා බාප්පා කියලා පිළිගන්න පුජ්‍යලෙක් බවටපත් වෙලා ඉන්න ජීවත් වෙන්න. ඒක තමයි ජීවත් වෙන. හොඳ හිත තියෙන්න ඕනේ ඒකට. යම් තැනකට ගියාම වෙන්නේ කරදරකාරයෙක් කියන මානසිකත්වය ඇති වෙන්න හොඳ නැහැ. වෙන්නේ අපිට මහා හිරිහැරකාරයෙක් කියන මානසිකත්වය ඇති වෙන්න හොඳ නැහැ. එහෙම නැතුව අපි බොහොම කීර්තියක් ඇතුව ජීවත් වෙන්න ඕන. ඒ වගේම හුඟාක් කල මේ ලෝකේ අපි ජීවත් වෙන්න ඕන. ඉක්මනින්ම මරණය ලං කරගන්න නැතුව. ඉක්මනින් මරණය ලං කරගන්න නැතුව අපේ හිතකය වචනේ පරිසං කරගත්තා හුඟක් කල ජීවත් වෙන්න පුළුවන්. අපි කන බොන කොටත් පරිසමෙන් ආෝග්‍ය පරමාලාභා කියන බණපදයට අනුව නිරෝගීකම ආරක්ෂා වෙන විදිහට කාලා බීලා ඇඳලා පැළඳලා ඒ වගේම සන්තුට්ටි පරමන්තණන් කියා විද සන්තෝෂයෙන් හැම වෙලාවෙම වේදනාවෙන් දුකෙන් කෙදිරිගගා අඳෝනා කී කිය නෙවෙයි සතුටින් ස්වාමියා බිරිඳ දරුවෝ බොහොම සතුටින් ලැබිච්ච දෙයින් සතුටු වෙලා කොහොම ඉන්න ඕනේ. එහෙම එතකොට තමයි හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම අය ධනටත් පිනටත් එකතු වෙනවා. ධනට පිනට එකතු වෙලා ඒවෙන් සතුටුවෙන් ඒවා කරලා පින් අනුමෝදන් වෙලා තටාර සිව්පාවට අපි සලකලා ගහකොළට ආදරය කරලා ඇලදොලට ආදරය කරලා අන්න එහෙම ජීවත් වෙච්ච මිනිස්සයා මෙලවත් බොහොම සතුටින් ඉන්නවා පරලොවත් සන්තෝෂ වෙනවා. ඒ මිනිස්සයා දුගතිගාමි වෙන්නේත් නැහැ. ඒ මිනිස්සයා උපනුපන් තැන හොඳ තැන්වල උපදිනවා. දිව්‍ය මනුෂ්‍ය ලෝකවල උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා මේ අසත්පුරුෂ දෙයට වඩා සත්පුරුෂ දේ තමයි හොඳ. කියන්නත් ඕන සත්පුරුෂ වචන, කරන්නත් ඕන සත්පුරුෂ වැඩ, ඒ වගේම හිතේ පහළ වෙන්නත් ඕන සත්පුරුෂ ධර්ම. නැත්තම් අර වගේ අසත්පුරුෂ ධර්ම, අසත්පුරුෂ වචන, ඒ වගේ මහා දුෂ්ට වචන, ප්‍රකාශන, අවලාද මේවා තමා කරාම හපව් එනවා කියන එක හැම වෙලාවෙම හිතන්න. ඒ නිසා සෑම දිනාම මේ කියන ආකාරයට කිසිම දවසක නිවැරදිව කාටවත් නින්දාවක් අපහාසයක් කරලා Taman ඒ ප්‍රතිවිපාක විඳින්න සූදානම් වෙන්න එපා කියන එක මතක් කර දෙන ගමන් චිත්ත චිත්තකය වචනේ කියන තුන්දරම ප්‍රවේශම් කරගෙන පින් හිතවිලි පහල කරගෙන මෙලව ජීවිතයේ වාසනාවන්ත ජීවිත ගත කරන්න පරලෝක දිව්‍ය මනුස්ස සම්පත් කෙලවර අමා මහ නිවන් සැප පිණිස මේවා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම තුන් අමා මහ නිවන් සැප ලැබීවා සාදු සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ගොඩකෙවිල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති ශාමෝපාලි වංශික මහානිකායේ මල්ලතු පාර්ශවයේ සබරගම පළාතේ අධිකරණ සංගනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී සමස්ත ලංකා පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ ගරු සභාපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය